ලබන දේශකයන්න් වහන්සේ මහව ගන්නෑවිහෙන පුරාණ ආරණ්‍ය සේනාසනය ඇහැටවැව දෙවිලාව වල්කම්බා ආරණ්‍ය සේනාසනය යන උභය සේනාසනාධිපති පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ සංස්ථානයේ වැඩ වාසය කරන අතිගෞරවනීය වන්දනීය පූජනීය නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය අවසරයි සදාබුද්ධ සම්පන්න පින්වත්නි හැම කෙනෙක්ම මේ මොහොතේ සූදානම් වෙලා ඉන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව තම තමන්ගේ චිත්ත සංතාන සකස් කරගෙන මේ ජීවිතේ වැරදි සතහක් තියෙනවා නම් අනේ වැරදුන තැන නිවැරදි කරගෙන මේ ජීවිතේ සාර්ථක කරගෙන සතර ජීවිත සූපපත් කරගෙන උතුම් නිවනින් සැලසෙනවා කියලා අනිස්කාරණය කරගන්නයි හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. එනොත්නි අපි යමක් කරනකොට ඇයි ඒ කරන්නේ කියලා දැනගෙන කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අන්න ඒ වගේ ඒහිපස්සික වූ ධර්මයක්. ඒ කියන්නේ කරනදී ඇයි කරන්නේ කියලා දැනගෙන කරන්න පුළුවන් ධර්මයක්. ඒකෙන් එහෙමනම් අද දවසේ අපි දැන් යම් ධර්මයක් සාකච්ඡා කරනවා නම් ආන්ගේ සාකච්ඡා කරන ධර්මය තුළ අන්න ඒ ලක්ෂණය තියෙන්න ඕනේ. නායක ස්වාමීන් වහන්සේ එක වචනකින් කළ යුත්තේ දේශනා කරලා මෙතනින් පිටත් වෙන්න දෙන්නේ. එක වචනකින් කරන්න ඕන ටික නායක හඳුරෝ මතක් කරා. ඒ තමයි මේ කයෙන් අහලා අනිත් කලෙන් පිට කරන්නේ නැතුව තමගේ ජීවිතයට ධර්මය එකතු කරගන්න ඕනේ කියලා උන්වහන්සේ හඳුන්වා දීමේදී මතක් කරා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන වටිනම කාරණා. අහලා විතරක් හරියන්නේ නැහැ. ඇහුවා විතරක් මොකුත් වෙන්නේ නැහැ. අපි දැන් බලාගෙන යනකොට සමහර වෙලාවට හරියට අපිට ධර්මස්කරණය කරන්න අවස්ථාවක් තියෙනවා. මුගක් අයකින් බණ අහනවා වගේ පේනවා. හැබැයි නේද? උදේ ඉඳන් ඇහුවොත් කියන්නේ රූපහානි ළඟ රූපහානි ළඟ බණමයි මම බණමයි බණමයි බණමයි කියනවා. කිව්වට සමහර අයගේ අපි ගුණයන් වල වෙනසක් පේන්නේ නැහැ. චිත්ත සංකාන ගරව අපේ සිත අපේ හිත එක්තරා වෙදිනකට තමයි අපේ සංකාණයට යමක් වැටෙන්නේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් හැමෝයේ අපි අපේ ජීවිතය ඉදිරියට අරගෙන යනකොට එක එක්කෙනා එක එක්කෙනා මේ ලෝකේ වැටෙන්නේ එක එක විදිහට. ඒ කියන්නේ අපි ඔක්කොම චේතනාවල් හැඟීම් ඇති වෙනවා. අන්න ඒ හැඟීම් එක එක්කෙනා එක එක්කෙනාට එකම වස්තුව අභියස වෙනස් වෙනවා. එකම කාරණාව ඉදිරියේ එක එක්කෙනාට එක එක්කෙනාට ඒ කාරණාව දැනෙන්නේ එක එක විදිහට. නිවැරදිම විදිහට දැනන්නේ කාටද කියලා අපි හෙව්වොත් ලෝකය ගැන නිවැරදිම විදිහට දැනන කෙනා තමයි ධර්මය අවබෝධ කරගන්න කෙනා නැත්නම් සහ සුත්තමයන් වහන්සේ එත කම්ම අපිට ලෝකයේ වැරදි විදිහට දැනෙනවා. ඉතින් අන්න මේ නිවැරදි විදිහට දැනෙන්න නම් අපේ හිත වෙනස් කරන්න ඕනේ. මේ කියන එක තේරෙන්න අපි කතා කරමු. අපේ හිත වෙනස් කරන්න ඕනේ. හිතේ හැටි, හිතන හැටි නෙවෙයි හිතෙන හැටි. යමක් දැක්කහම මට යමක් හිතෙනවා නම් අරණේ එක්කෙන විදිහ වෙනස් කරොත් අපිට ඒ අදාළ තැනට ළඟා වෙන්න පුළුවන්කමක් තියෙනවා. මොකද්ද මේ කාරණාවේ අර්ථය කියලා අපි ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික විමසමු. හරි. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් කල යුතු කුමක්ද කියලා. කල යුතු කුමක්ද කියලා. කොහොම නමුත් අපි ඔක්කොගේම අදහස එකක්. මේ ලෝකේ ජීවත් වෙන ඉපදිච්ච අපේ කුංචි කාලේ ඉඳන් අද මේ මොහොත වෙනකන් ඒ වගේම ධර්මයේ තුල හික්මෙන අයගේ නොහික්මෙන අයගේ විසංගත සත්තුන්ගේ පවා බාල මහල් තරුණ කොයි කාගේ අරමුණ නම් එකයි. එහෙම කිව්වහම මේ අත්‍යයි හාමුදුරන්ට වැරදිලා. එහෙම වෙන්නේ කොහොමද කියන්නේ? අරමුණ එකයි කියලා කියන්නේ මේ බලන්න එක කෝණකින්. අපි හැමෝගෙම පරම අරමුණ සන්තෝෂයෙන් ජීවත් වෙන්නද නැහැ. හැමෝම උත්සාහ කරන්නේ සත්‍යයෙන් ඉන්නද නැහැ. මේ පිළිගන්න තරම් පවා කිසිම කෙනෙක් Tamanta දන්න පමණින් කිසිම කෙනෙක් කිසිම වෙලාවක කායික මානසික දුක ප්‍රාර්ථනා කරන්නේ දැන් ලැබෙයි දැන් ලැබෙයි මට මේ දුක් දැන් ලැබෙයි මට කායික දුක් දැන් ලැබෙයි මානසික දුක් දැන් ලැබෙයි කියලා කවුරක්වත් ප්‍රාර්ථනා කරනවද නෑ එහෙම ප්‍රාර්ථනා කරන්නේ ඒක සමතිද නෑ පොඩ්ඩක්වත් නෑ එහෙනම් අපි ඔක්කොගේම අරමුණ සන්තෝෂයෙන් ජීවත් කරන්නේ අන්න ඒ සන්තෝෂය සඳහා එහෙම සතුටේ ජීවත් වීම සඳහා පුංචි කාලේ නම් මේ වෙනකම් කරපු කැපකිරීම කොච්චරද මේ ඉගෙන ගන්නා තම ඒක දෙවල් කරා ක්‍රීඩා කරා මේ ගීත ඇහුවා සමහරවල් ගීත ලිව්වා සමහරවල් කවි කිව්වා නැටුවා නේද ඊට අමතරව ඔය ඔක්කොම මොකටද සතුට වෙන්නද විනෝද ගමන් ගියා මේ පවුලේ අය එකතු වෙලා එකතු වෙලා හිටියා ඊළඟට අස්සාවල් හොයාගත්තා අස්සාවල් හොයාගත්තා දරුවෝ හැදුවා උත්සාහ කරා දරුවන්ට රස්සාව ගන්නවා වගේ මේකු දේවල් කරා හරියට මහසුනේ ජීවිත සන්තෝෂෙන් තියාගන්නද නැහැ සන්තෝෂෙන් තියාගන්න දැන් හරිද දැන් කොහොමද හරිද විතර මහන්සියලා ඇයි? ඉතින් ඔතන මහන්සිය සම්පතේ ඉන්නේ. මෙච්චර මහන්සියෙන් සම්පතේ ඉන්නේ. නේද? දැන් ඉතින් මම අහන දැන් හරි ඉතින්. හරි. හරි. ආනේ. නෑ. හරියන්නේ කවද්ද නැහැ. හරියන්නේ කවද්ද? තේරෙන්නේ මායක නෑ. ස්ථිර වශයෙන් දුක් වෙන්න නම් කියනවද නැද්ද? බොහෝ දුක් වෙන්න නම් කියනවා. ඒවා ස්ථිර වශයෙන් වෙනවද නැද්ද? එහෙනම් මෙතන මොකක් හරි කරන්න කියන බව මේ ක්‍රමයට ගියොත් හැමදාම මූණු එල්ලගෙන ජීවත් වෙන්න වෙනවා. හැමදාම මුහුණු එල්ලගෙන ජීවත් වෙන්න වෙනවා. හැමදාම කලකිරීමෙන් ජීවත් වෙන්න වෙනවා. හැමදාම උදේ හවස හුස්ම ඇරෙනවා හරි වහා වහා ඒතරා තීරණයකින් ජීවත් වෙනවා සන්තෝෂය ඇති කරගන්න අපි කරේ හැමෝම සන්තෝෂය ඇති කරගන්න කරේ මොකද්ද මම කැමති දේවල් කොහොම හරි මගේ ළඟට ගෙන්න ගන්න අවශ්‍ය කරන සියලු වැඩ පිළිවෙල එතන මහා වීර්යයෙන් සිද්ධ කරනවා හරියට මහන්සිය උදේ ඉඳන් හැන්ද වෙනකම්. හැබැයි ඒ ලාහට ගෙම්බෙකුත් කරනවා වගේ. ජීවිතේ එක පැලකට හදන්නේ. අපි ඒක ලොකු ප්‍රශ්නයක් ආවා කියලා අන්නෙකුට හරි තාත්තෙකුට හරි ලොකු පුතාගේ. දැන් ඉතින් සන්තෝෂේ නැතුව ගියා. ප්‍රශ්නයක් ආවම සන්තෝෂේ නැතුව යනවා. ඊට පස්සේ හරියට මහන්සියලා කැප වෙලා ගොඩාක් දේවල් කරලා අන්න ලොකු කාගේ ප්‍රශ්නේ අන්තරම අමාරුවෙන් යථාර්ථයට ගත්තා. ඔන්න ඒකල ඉවරලා බලන වෙන පොඩි එකනාරි ප්‍රශ්නයක් ඇවිල්ලා. නේද? ඔන්න කොහොම හරි කරලා මහන්සිලා මහන්සිලා ආයෙ ඒක කරගෙන ඉවර වුණා විතරයි දෙන්න රතු විලක් ඇවිල්ලා. නේද? ඊට පස්සේ මහන්සිලා කොහොම හරි කරලා ඒක ගෙවලා යන්න ඇති කියලා හිතාගෙන එනකොට පරිවිඩයක් ගෙවලා ඉස්තිරතාවය. අනිත් දේවල්නේ ශරීරය හරහා වහාම ඉස්තිතාලයට එන්න අපේ ශරීරයේ පණිවිඩය නේද අපර වෙනවා මෙතන වෙනවා කියලා ගැලෙනවා කියලා ඊට පස්සේ කොහොමද මේ අසනීප හොඳ කරගෙන ඔක්කොම කරගෙන බලනකොට ආයෙ වල ලොකු පුතාගේ ප්‍රශ්නයක් එනවා එහෙම නෙමෙයි වැඩේ එහෙමනේ ලාහට ගෙම්බ එකතු කරනවා කියන්නේ මොකක්ද ගෙම්බ 12 දෙනෙක් විතර ඉන්නවා වන්න කූඩේක උන් සැරේ සැරේ පයින්නවා. පයින් පොඩ ගන්න. පයින්නේ උම අල්ලගෙන ගෙනල්ලා ආවම දානවා. ආවම දානකොට අනිත් උන් පැනනවා. ඊට පස්සේ උන් අල්ලගෙන ගෙනකොට කිසිය උන් පැනනවා. ආගේ වගේ දෙයක් ජීවිතේ. හැමදාම ගෙම්බ අහුලවල ඉන්න එක තමයි කරන්නේ. ඕක දැන් මතක තියාගන්න ඕනේ. ඒ වගේ උදාහරණ මතක තියාගත්තාම හරි හොඳයි. හරි මගේ ජීවිතේ හරියට නිකන් ගෙම්බ අහුලවල ඉන්නවා වගේ එහෙම නැති කෙනෙක් ඉන්නවා කියන්න බලන්න. ඉතින් දැන් කම්පා වෙලා වැඩක් නැහැ. අපි හරියට කම්පා වෙනවා. අපි හරියට කියනවා මම වගේ කාල් කන්ද කෙනෙක් නෑ. ඒක දෙස්ලෝ තියෙනවා. හරියට තනියෙන් ඉන්නකොට බලන්න ඕනේ ගෙදර ඉන්නකොට ගෙදර කට්ටිය වැරද්දක් එහෙම ආපුවාම කියෝන ඒවා අපේ කප්පේ කළු ගලේ ඔළුව ගහ ගන්නවා කියනවා බිත්ති ඔළුව ගහගෙන මම මැරෙනවා කියනවා මීට වැඩි හොඳයි මම ජීවත් වෙන්න නැතුව හිටියනම් කියනවා අවබෝධය අහන් ඉන්න බැරි විදිහට ඔය කියන්නේ ඒක මහා විලාසයක්. ඒ විලාසය අහන් ඉන්න බැරි තරම් කූරයි. නේද? හ්ම් ලස්සන වචන ටිකක් එහෙම පාවිච්චි කරලා ඒ මොකද අනිත් අයගේ වැරදි හිතිලා. අනිත් අයගේ වැරදි හිතිලා තමන් හරියට විලාප දෙනවා. නේද? සාප කරනවා. තමන් සාප කරගන්න. අර මම අන්තිමට කියනවා මම මැරෙනවා කියනවා. ඒ ඔළුව ගහ ගන්නවා සමහර අය දිස්ත්‍රි මේක ඔළුව ගහන දරනවා. අනේ මම දිස්ත්‍රි ඔළුව ගහන දරනවා කියන සමහර අය දිස්ත්‍රි ඒක පොඩි අය ඉන්නවනේ ඈ ළමෝ මේ කියලා ගන්නවා. එහෙනම් මේක මේක මහා සංගතියක්. මේක මහා විකාරයක්. එහෙනම් මොකද මේ ගේම් එක වලින් හින්දා. ඒක ගේම් එක අදාළ දෙනකොට අනිත් ගේම් එක පැනලා තියෙන හින්දා ඒක ලෝකයේ ස්වභාවය. ආන්නේ ලෝකේ ස්වභාවය තේරුම් කරගන්න බැරුව ඔක්කොම එක විදිහකට තියාගන්න අපේ හිත හැම වෙලේම අසාර ගන්නවා. අනින්න ස්වභාවයේ ඉන්න ගෙම්බෝ කොහොම හරිනවා. පරිණ ස්වභාවයේ ඉන්න ගෙම්බෝ පරිණවා එහෙනම් ගෙම්බෝ පරිණ එක ස්වභාවය. හැම දෙයක්ම වෙනස් වෙන එක ලෝකේ ස්වභාවය. මගේ දරුවන්, මගේ ස්වාමියාවත්, මගේ භාර්යාවත්, අම්මවත්, තාත්තවත්, ගෙදරවත්, වහලෙවත්, එන ගෙදර ගාලා තියෙන පාඩවත්, වාහනේවත් මොකක්වත් වෙනස් වෙන්න දෙන්නේ නැතුව තියාගන්න බෑ. හරි. අන්නේක තේරුම් ගන්න නැති අපි යමක් වෙනස් වෙනවා කියලා දැනනකොට මාරාන්තික ප්‍රතිචාර දක්වන්න යන්නේ. අනිකොලේ කහලා කෑ ගහලා බැනලා ඒ ඔක්කොම වැඩිම තීරාකාරී දේ තමයි කැරක්ටර් කමන්නේ. වයින්දත් ඕනේ. ගැහුවක් කමන්නේ. ගහන්නත් ඕනේ හදාගන්න. නේද? හැබැයි එක දෙයක් කරගන්න නැතුව ඒක වෙන්න ඕනේ. මොකද? වැඩියෙන්ම විඳවන්නේ තමන්ගේ වැරදි වලටද අනුන්ගේ වැරදි වලටද? හා එහෙනම් වැරදි කරන්නේ කවුරුවක්වත් ඔහි ඔන්න වැරදි නේද වැරදි කරන්නේ කවුරුවක්වත් විඳවන්නේ කවුරුවක්වත් අපරාධනේ බලන්න කොච්චරද අපි අපි යන දන්නේ නැතුවා නේද අපි අපිට වෙලා තියෙන දේ දන්නේ හිත ඇතුලේ දුකක් වේදනාවක් වෙනකොට ඒකට හරියන්න අඬනවා හැරෙන්න. ඒකට හරියන්න සුසුම්නවා හැරෙන්න. ඒකට හරියන්න අඩිකොලේ ගහනවා හැරෙන්න. ඒකට හරියන්න රණ්ඩු අල්ලනවා හැරෙන්න. වෙන මේක නැති කරගන්න ක්‍රමයක් ගැන හිතුවේ නැහැ. හිතුවේ නැහැ. අනුන්ගේ වැරදි හින්දා පස්සත්තාප පීඩාවන් ඇති වෙන්නේ ඇහෙද? ඇහෙද? කනේද? නාහෙද? දිවේද ශරීරයේද කොහෙද සිටින්නේ ආ එහෙනම් හිතෙන්නේ හිත රිදෙන්නේ හිත මරණයක් වෙලා මරණයක් වුණාම රිදෙන්නේ කොහෙද සිත තුවාලයක් වුණාම රිදෙන්නේ කොහෙද තුවාලේ නේද ලොකු තුවාලයක් වුණාම වැඩියෙන් තුවාලෙ රිදෙනවා හිතත් රිදෙනවා නේද තුවාලයක් වුණාම හිත තුවාලයක් වුණාම තුවාලය රිදෙනකොට බෙහෙත් දාන්නේ කොහෙද? තුවාලය. එහෙනම් හරියටම බෙහෙත් කරන්න ඕන කොතෙන්ද? රිදෙන තැනට. මොකද කිව්වේ? බෙහෙත් කරන්න ඕන කොතෙන්ද? රිදෙන තැනට. මලයකට වුණාම රිදෙන්නේ කොහෙද? සිත. එහෙනම් බෙහෙත් කරන්න ඕන කොහෙද? හිතට. හැබැයි කෑ ගහන්නේ මොකක් කියලාද? මොකක් වෙනස් දැන් වෙනස් කරන්න ඕනේ මොකද්ද? සිත. කෑ ගහන්නේ මොකක් වෙනස් කරන්න කියලාද? බලන්න කෙනෙක් මරුණාම අනිත් අය කෑ ගහන්නේ මොකක් වෙනස් කරන්න කියලාද කියලා? වෙනස් කරන්න බැරි මලනිමිය වෙනස් කරන්න කියලා කෑ ගහනවා. බලන්න මා කියන්නේ ගුරු කියලා මේ විහිළුව දැක්කොත් බාඩාවල් වෙනින් හරනවා. හරිද? මේ බලන්න සිදෙන්නේ තමන්ගේ හිත. ඈ ගන්නවා. අනේ නැගිටින්නෝ වැස්සරින්නෝ කතා කරන්නෝ දාලා යන්නේකෝ අර කවදාකවත් වෙනස් කරන්න බැරි මලමිණියක් තියෙන ඉස්සරහා අඳන්නේ මොකක්ද කියලාද ඒක වෙනස් කරන්න ගන්නවා පටිගිරිම ඕක වෙනස් කරන්න කියනවා වෙනස් කරන්න බැරි දේ වෙනස් කරන්න කියලා අඳනවා හරියට මොකක් වගේද හිරයි හඳයි ඉල්ලලා කවුරුහරි නඩන්න පටන් ගත්තොත් පොඩි ළමයෙක් නඩන්න පටන් ගන්නවා අන්න හිරයි හඳයි වුණොත් මට කලබලයක් හදාගන්න කියනවා. දැන් කොහොමද නලවන්නේ? නෑ. එයාව නලවන්න නම් එයාට අවබෝධ කරලා දෙනව හැරෙන්න හිරයි හඳයි නම් ගෙනත් දෙන්න හම් වෙන්නේ නෑ. මැරිච්ච මනුස්සයාට නැගිටින්න කියලා කියනවා කියලා අහනවා කියන්නේ මේ පිස්සුද නැද්ද? පිස්සුද මොදනෝ පිස්සුද? හොඳටම පිස්සු. ආ බලමු දැන් ඊට පස්සේ පාසකෝල වලට එනලා බලන්න. ඔව් ප්‍රතිකාර කළ යුත්තේ සිදෙන තැනට. ලෝකය වෙනස් වෙනකොට සිදෙන්නේ අපේ සිත. මේ එහෙනම් ප්‍රතිකාර කරන්න ඕනේ සිතට. ප්‍රතිකාර කරන්න ඕනේ සිතට. බොහෝම හැඟීමෙන් බොහෝම පරිස්සමෙන් මේ කියන දේවල් ශ්‍රවණය කරන්න ඕනේ. විසඳුමක් කතා කරන්න යන්නේ. පැහැදිලි විසඳුමක් ධර්මය ශ්‍රවණය කරලා යොරුනම අපිට ලැබෙන්න ඕනේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තිබ්බ එකම බලාපොරොත්තුව සියලු දෙනාගේ දුක් නැති කිරීමයි. සියලු දෙනාගේ දුක් නැති කිරීම තමයි බුදුරජාණන් වහන්සේ අපිට ලබා දුන්න එකම ධර්මයේ තිබ්බ එකම අරමුණ. එහෙනම් පැහැදිලිව ධර්මය ශ්‍රවණය කරනකොට දුක් නැති වෙන ක්‍රමයක් හැදෙන්න ඕනේ. දැන් අපි බලමු මේ හිතට ප්‍රතිකාර කරන්නේ කොහොමද කියලා. හිතට ප්‍රතිකාර කරන්නේ කොහොමද කියලා බලමු. ඒක නොකරපු එකේ සාපයට නොකරපු එකේ වැරද්දට අපි හැමදාම දුක් වෙනවා. හරියට කොයි වගේද? තුවාලයක් හැදිච්ච වෙලාවක රාත්‍රිත් ගිනියම් වෙච්ච යතර කෝරක් අරගෙන ඒ තුවාලේ නැදට දාලා ජර ජර ජර දාලා පාරනවා වගේ කියන මොනක් අහින්න බෑ නේද ඒ වගේ මේ හිතට ප්‍රශ්නයක් කෙනෙකුට පින්නත් මේ අපි ඒ ප්‍රශ්නේ වැඩි කරන විදිහට තමයි කොහොම සිදුම් දෙලේක වැඩි වෙන විදිහටයි සියලු මෙහෙගෙන්නේ සියලු ප්‍රතිකාරය වැඩි වෙන විදිහට ආන් එහෙම වැඩි වෙච්ච ගමන් මොකද වෙන්නේ අන්තිමට නවතින්නේ කොහොමද? කොතනද? ටික ටික ටික ටික වැඩි වෙන මේ දුක්ඛ ස්කන්ධය ඇතුලෙන් නැගෙන ජීින්න වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා අන්තිමට තීරණවට එනවා සමහර වෙලාවට මේ වගේ. මගේ මේ හිතේ උපදින මේ දරන්න බැරි ගින්න මට දරන්න බෑ. ඇගේ හැම ඉරණයක මීට වැඩි සපයි. මස් විසි වෙන එක සපයි. ලේ විසි වෙන එක සපයි. කටු පොඩි වෙන එක සපයි කියලා මොකද කරන්නේ? හරි වැඩි හොඳයි කියලා පයින්නවා ගිහිල්ලා කොච්චර පහ ඇතුලෙන් එන වේදනාව දරා ගන්න බැරි වෙනකොට කය විනාශ කරගන්න උත්සාහ කරනවා කලුගාරේ ඔළුව ගහ ගන්න හදනවා හ්ම් දෙතින් බොන්න හදනවා තව වේකුත් දේවල් ඉතින් මේ වගේ විෂණකාරී තත්ත්වයන් අපේ ජීවිතවලින් අයින් වෙන්න නම් අපි කලින්ම ප්‍රතිකාර කරන්න ඕනේ හිතට යමක් වෙනස් වෙනකොට දුකක් ඇති නොවන විදිහට අපේ හිත සකස් කරන්න ඕනේ අන්න ගුරුවරු ඉස්සර මාතද පාසලේ උගන්වනකොට කියනවා ආ ඔය වාක්‍ය දෙකෙන් ඉඳන් ගහගන්න මේ සාධාරණ දෙනකොට වැදගත් වාක්‍ය දෙකකින් ඉරක් ගහගන්න වෙනවා. ඕන දැන් මම හිතේ ඉරක් ගහගෙන තියාගන්න ඕන වාක්‍යයක් තමයි දැන් කිව්වේ. මොකද ලෝකේ යමක් වෙනස් වෙනකොට හිත රිදෙන්නේ නැතුව ජීවත් වෙන විදිහක් හදාගන්න ඕනේ. අය කියන්නේ ලෝකේ යමක් වෙනස් වෙනකොට තමන්ගේ හිත රිදෙන්නේ නැතුව ජීවත් වෙන විදිහක් සකස් කරගන්න ඕනේ. හිතයි සකස් කරගන්න ඕනේ. වෙනස් වෙනකොට රිදෙන්නේ නැති හිත සකස් කරගන්න ඕනේ. වෙනස් වෙනකොට රිදෙන්නේ නැති හිත සකස් කරගන්න ඕනේ. නැත්නම් කවදාවත් සැනසීමකට එන්න බෑ. ඇයි? මේ ලෝකේ වෙනස් වෙන්නේ නැති දෙයක් නැහැ. ඒවා සාන්තිය හැරෙන්නට මේ ලෝකෙහි වෙනස් නොවන දෙයක් නැත. වෙනස් නොවන දෙයක් නැත්නම් හැමදාම දුකේද නැත. වෙනස් වෙන දේ ඉදිරියේ හිත දුකටපත් වෙනවා නම් අනිත්‍යයි කියන වාරයක් වාරයක් ගානේ අපි දුකටපත් වෙනවා. එහෙනම් ලෝකය වෙනස් වෙනකොට රිදෙන්නේ හිත රිදෙන්නේ නැති තත්යකට හිත පරක් කරගත යුතුමද නැද්ද ඒක තමයි සැනසෙන ක්‍රමය ඒක තමයි නිවන ක්‍රමය ඒක තමයි සතුටින් ඉන්න ක්‍රමය වෙන ක්‍රමයක් මේ ලෝකේ නෑ ඒක කරගත්තේ නැත්නම් විශේෂයෙන් අවුරුදු 20 25 30 වෙනකොට ඔය කිස්සු වගේ උද්දාමයටපත් වෙලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයෙන් ද ඔබ ගානක් නැහැ ඔහේ ඉන්නව නඩරට උඩ පැනලා ටිකක් පරිණත වෙන්න ගත්තාම මිනිස්සුන්ගේ මූණ වල මහා පීඩිත තත්ත්වයක් උදාලා තියෙන මූණ බලනකොට කොහොමද? අපේ මට දැන් ඇතිලා එපාලා කියනවා ඒක පොඩ්ඩක් කියනවා. ඒ පොඩි පරීක්ෂණයක් පොඩ්ඩක් හිතන්න බලන්න. කවුරු හරි ගොඩක් හිතවත් කෙනෙක් ගෙදරට ආවම මොනවද කතා කරන්නේ කියලා බලන්න. කවුරු හරි ගොඩක් හිතවත් කෙනෙක් ගෙදරට ආවම මොනවද කතා කරන්නේ? ආ ඔයාලා දැන් කායानुපස්සනාවද වඩන්නේ? වේදනානුපස්සනාවද වඩන්නේ? මේ දවස්වල භාවනාව කොහොමද? මේ ඔයාලගෙන් සිල් කැඩෙනවද? සිල් ආරක්ෂා කරනවද? නේද භාවනා සමාධිය කොහොමද? හිතේ ප්‍රීතිය කොහොමද? ඒව නේද කතා කරන්නේ? ආ නෑ. ආන්දෝනාවමයි කියන්නේ. හඳුනාවමයි කියවන්නේ. මේ මම පාවිච්චි කරන වචනේ කිව්වා. ඊට පස්සේ එහෙම කරනවා නෙවෙයි නේද? හ්ම් මොනවද කියවන්නේ? බාලාන්දකෝ අප්පා හවලා මෙහෙම කරා හවලා මෙහෙම ඉස්සර හිටියේ මෙහෙමයි දැන් මෙහෙමයි හැම වෙලේම මොනවා හරි වෙනස් වෙච්ච දෙයක් නැති වෙච්ච දෙයක් ගැන ගතු කීකේ ගතු කීකේ කාලේ වෙන මොනවද වැඩි බාලාන්තකෝ බාලාන්තකෝ අනේ ඉතින් ඔතම වචන ප්‍රසිද්ධ වචන ඈ ඉතින් ඔය අඳෝනාව කියනවා කියලා වැළඳ නෑ කියනවා නෙවෙයි කියවන්න වෙනවා ඒකලා කියනවා යාන්තම් කාර්යය කිව්වින්ද මගේ හිත දැන් ටිකක් හොඳයි කාර්යය කියලා හිත හදාගන්න හදනවා කොච්චර අසරණද බලන්න බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ විසඳුම හදාගන්න ක්‍රමය දේශනා කළ තියෙද්දී ඒක භාවිතයට ගත්ත නැති අපි කොච්චර අහරමද? ඇයි අසරණ මේ විස්තර නැගෙන දුකට කරගන්න දෙයක් නැතුව කාහරි කවුරු එනකම් බලන් ඉන්නවා කියවන්න. අපි නේද? හරිම පෙරවාසයක්. කවුරු හරි එනකම් බලන්නේ නැත්නම් පණිවිඩයම ගෙන්න ගන්නවා. අම්මා ගෙදර එන්නකෝ අප්පා මගේ හිත හොඳ නෑ මේ දවස්වල කියලා අම්මාව අල්ලගෙන ඉතින් කියනවා. හොඳ ඇදින් හින්දා යනවා. පුරාන් දැනන්නේ අහන් ඉඳලා දැන් වයසට ගිහින් නේද? ඒත් අහගෙන ඉන්නවනේ. මොනව කරන්නද? වෙන කරන්න දෙයක් නැති හින්දා මේවා වෙනස් වෙනකොට දරා ගන්න බෑ. අන්න වැරද්ද තියෙන්නේ කොහෙද? වැරද්ද තියෙන්නේ සිතේ. එහෙනම් දැන් ඇති. දැන් ඉතින් මොකද කරන්නේ කියලා කතා කරමු. එහෙනම් හරි. ඔය හිත්වල නැගෙන සියලුම සියලුම දුක්වලට හේතුව මම කියනවා බලාපොරොත්තු කඩවීම හරිද බලාපොරොත්තු කඩවීම ඉතින් එහෙම මම කියනකොටම මම කියනකොටම ඔව් ඔව් කියලා පිළිගන්නේ නැතුව අපි මොකද කරන්න ඕනේ බලාපොරොත්තු කඩවීම වෙච්ච දුක් ගැන හිතලා බලන්න ඕන කවුරු හරි මලා දැන් මොකද වෙලා තියෙන්නේ මා හිතාගෙන හිටියේ තව අවුරුදු ගාණක් මාත් එක්ක ඉඳී කියලා. එහෙනම් බලාපොරොත්තු කැඩලාද නැද්ද? ආ කැඩලා. මොන කවුරු හරි මට බෑන්නා හොඳට මාදරේ ඉන්න කෙනෙක් හොත්තට බෑන්නා. දැන් මොකද? මං හිතන්නේ කියේ මෙයාමට කවදාකවත් මෙහෙම බලන එක නෑ කියලා. එහෙනම් අන්න දුක් ඇවිල්ලා තියෙන එකද නැද්ද? ගෙදර තිබ්බ හොඳ සිහිවටනයක් දඩෝම් ගාලා බිම වැටලා කැඩෙනවා. දැන් දුකයි. ඇයි? මං හිතන්නේ කි මම මැරෙනකම් මැරෙනකම්ම ඔය සීවරනේ ඒ කියලා. ඒක නේද දුක? ඒකනේ බලාපොරොත්තු වෙච්ච දෙය නැති වෙලා. හොඳයි මොනවා හරි ඉඩමක් හරි මොනවා හරි දෙයක් සින්නක් කරලා හම් වෙනවා කියලා තිබිලා හදිස්සියෙම ඒක හම් වෙන්නේ නැතුව ගියා. මං හිතන්නේ ඒක මට අනිවාර්යයෙන්ම හම් වෙයි කියලා. හදිස්සියේ බලාපොරොත්තු නොවිච්ච වෙලාවක අසනීපයක් කරනවා. අය එළවුණා නොහිත වෙලාවක. දැන් මොකද වෙන්නේ? මං හිතුවේ නෑ මට ඔය වෙලේ හැදෙයි කියලා බලාපොරොත්තු කැඩිලා. හැම සුඛකටම හේතුව එහෙනම් බලාපොරොත්තු කැඩෙන එකද නැද්ද? මේ බලාපොරොත්තු කැඩෙන්නේ ඇයි? අන්න නේද මොකටම වචනයක් පොල්කට දෙනවා. බලාපොරොත්තු කැඩෙන්නේ ඇයි? බලාපොරොත්තු තියාගන්න හින්දා. මොකද බලාපොරොත්තු තියාගන්න හින්දා. එහෙනම් දැන් දුකට ලොකු හේතුවක් වුණා බලාපොරොත්තු තියා ගැනීම. නේද? හරි. එහෙනම් දැන් ධර්ම දේශනා ඉවර කරන්න පුළුවන්. ඒ තමයි දැන් මම මෙයාට අවවාදයක් දෙන්නයි යන්නේ. අවවාදයක් දීලා පිටත් කරන්නයි හදන්නේ. මොකද එහෙනම් අද ඉඳන් බලාපොරොත්තු තියාගන්න එපා. හරි. අද ඉඳන් ආය බලාපොරොත්තු තියාගන්න එපා. එතකොට දුක් ඇති වෙන්නේ නැහැ. බලාපොරොත්තු කැඩෙන්නේ නැහැ. දුක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් අද ඉඳන් මොකුත් බලාපොරොත්තු තියාගන්න නැති ජීවත් වෙන්න කිව්වහම හරි. ආයෙත් කියන්නේ නැහැ. හා කියලා කිව්වොත් මේ ඇත්තෝ මට ආයෙ බණේ වැඩ කරන්න දෙයක් නැහැ. එහෙනම් අද ඉඳන් බලාපොරොත්තු තියාගන්න එපා. හා කියලා කියන්නේ. මේ නැහැ කියනවා. ඒක මොකද නෑ කියන්නේ. බලාපොරොත්තු කියන්න බලන්න හොඳට හිතලා බලන්න කියන්න බලන්න. බලාපොරොත්තු කියා ගන්නවා නෙවෙයි බලාපොරොත්තු ඇති වෙනවා මගෙන් කිසිම අවසරයක් නැතුව මගෙන් කිසිම පූර්ව දැනුම් දීමක් නැතුව මගේ හිතේ බලාපොරොත්තු ඇති වෙනවා. අන්න දෙවෙනියට ඉර ගහ ගන්න ඕන වචනේ. හරිද? ඒ වචනට අනුව ඉර ගහ ගන්න. මොකද්ද පළවෙනි ඉර ගහ ගන්න වචනේ මොකක්ද? ලෝකය වෙනස් වෙනකොට හිත දුකටපත් වෙන්නේ නැතුව තියාගන්න පුළුවන් ක්‍රමයක් ඕනේ. නේද? දැන් ඊළඟට ආයෙ ඉර ගහගත්තත් අපි බලාපොරොත්තු ඔක ඇති කරගන්නවා නෙවෙයි බලාපොරොත්තු ඇති වෙනවා. එහෙනම් බලාපොරොත්තු ඇති නොවන තත්යකට අපේ හිත පත් කරගන්න ඕනේ. බලාපොරොත්තු ඇති නොවන අන්න හරියටම මෙහෙ දෙන්න ඕන දැන හම්බුණා. හරිද? හරියටම මෙහෙ දෙන්න ඕන දැන හම්බුණා. බලාපොරොත්තු ඇති නොවන විදිහට අපේ හිත සකස් කරන්න ඕනේ සකස් කරන්න ඕනේ සකස් කරන්න ඕනේ එතකොට ජීවත් වෙන්න බැරි නේද ජීවත් වෙන්න බැරි නේද කෙනෙක් කියන බැරි වෙයි කියලා එයාම හිතන්නේ මේ තණ්හා අධික හිත තණ්හාව කෙරෙහි තණ්හාව තියාගෙන ඉන්නේ කියලා දන්නවා සම්මා සම්බුද්ධ ජානක මහත්මයා තණ්හාව උපදින තැන දේශනා කරපු වෙලාවේ දේශනා කරනවා තණ්හාව කෙරෙහි තණ්හාව උපදිනවා කියලා සතිපට්ඨාන දේශනා කරනවා. ධර්මානුපස්සනාවේ. හරි? තණ්හාව කියන්නේ තණ්හාව උපදින තැන. මහා දුක් ගොඩක් ඇති වෙන මේ බලාපොරොත්තු අයින් කරන්න කියලා කියනකොට කියනවා ඒක නම් නැති නෑ. හරි? හොඳයි. දැන් බලමු මේ බලාපොරොත්තු අයින් කරන්න නම් අපි හොඳට අපේ හිත දිහා හැරිලා බලන්න ඕනේ. හරි? හොඳට ඉන්න දිහා හැරිලා බලන්න ඕනේ. හරි. මම මෙහෙම කියනවා. අර හැන්දෑවේ අතක් කැඩෙන්න පුළුවන් දෙයක්. පුළුවන්. අර හැන්දෑවේ කකුල් දෙකම කැඩෙන්න පුළුවන් දෙයක්. අද හැන්දෑවේ මං ආදරය කරන මගේ අම්මා හෝ දරුවෝ හෝ කවුරු හරි කෙනෙක් මැරෙන්න පුළුවන් දෙයක්. පුළුවන්. මාව මැරෙන්න පුළුවන් දෙයක්. පුළුවන්. හරි. ඔක්කොම කියන්න පුළුවන්. පුළුවන් ඒකත් වෙන්න පුළුවන්. අද හැම වෙලාවෙ මොකද අය දැන් තව සුට්ටකින් ඒ හුස්ම හිර වෙලා වැරෙන්න පුළුවන් දෙයක්. පුළුවන්. ඔක්කොම පුළුවන් කියලා කියපුවා අපේ හිතේ කුංචි බලාපොරොත්තුවක් තියනද නැද්ද මම කියනවා අද හැන්දෑවේ අද කැලෙන්න පුළුවන් කියනකොට ඔව් ඔව් පුළුවන් ඒනතර මොකක්ද බලාපොරොත්තුවක් තියන ඇතුලේ මොකක්ද හැබැයි නේ අද හැන්දෑ මේ කකුල් දෙකම කැඩෙන්න පුළුවන්. ඔව් පුළුවන්. හැබැයි මගේ කකුල් දෙක නම් කැඩෙන්නේ කියලා බලාපොරොත්තු වෙන්නත් අද හැන්දෑවේ මම ආදරය කරන කෙනෙක් මාව දාලා යන්න පුළුවන්. ඔව් පුළුවන් තමයි. නමුත් හැබැයි ඒක වෙන්නේ නෑ කියලා බලාපොරොත්තු වෙන්න. අද හැන්දෑවේ අපේ අම්මා හෝ තාත්තා හෝ මැරෙන්න පුළුවන්. මගේ දරුවෙක් මැරෙන්න පුළුවන් හැන්දෑවේ. ඒවල බලාපොරොත්තු වෙනවද නැද්ද? එහෙම වෙන්නේ නැහැ. ඔන්න ඔය බලාපොරොත්තුව තියෙනකන් වැඩේ හරියන්නේ නැහැ. දැන් තේරෙනවද? මම කියන්න පුළුවන්. ඒක කියන එක නෙවෙයි ධර්මය කියලා කියන්නේ හිතෙන එකයි. බලාපොරොත්තු ඇති වෙනවා ඇති වෙනවා නේද? අපි කියනවා කටින් නෑ නෑ මැරෙන්න පුළුවන් මැරෙන්න පුළුවන් අනිත්‍යයි අනිත්‍යයි කියලා ඒවා නිත්‍යයි කියලා. පැයකට විද්‍යාවේ මාසෙකට කොහොම බලන්න මම එහෙම තව අවුරුදු 10කින් මගේ දරුවා නැරෙන්න පුළුවන් කිව්වොත් තමන්ගේ දරුවා තව අවුරුදු 10කින් මගේ ජීවිත කාලෙදීම නැරෙන්න පුළුවන් කිව්වොත් මොකද කියන්නේ? ඔව් පුළුවන් පුළුවන්. ඒ වුණාද? නෑ නෑ වෙන්නේ නෑ. තව අවුරුදු 15කින් මාව නැරෙන්න පුළුවන් කියලා කිව්වොත් ඒක මොකද? නෑ එහෙම වෙන එකක් නෑ ඒක බලාපොරොත්තු වෙනවා. ඔන්න බලාපොරොත්තු තියෙන බලාපොරොත්තු ඇති වෙලා තියෙන බලාපොරොත්තුව තව මොහොතකින් උනත් මේක වෙන්න පුළුවන් කියන තත්ත්වයට Tamanට හැඟීමක් විදිහට ඇති වෙන ඇති වුණා නම් අන්න ආයෙත් කැදෙන්නේ. හරි ඇයි? මේ දැන් සුජීවත්ව වාසය කරන අම්මා ඊළඟ මොහොතේ මැරෙන්න කවදා හරි ඒක වෙනවද නැද්ද? අතක් කැඩෙන්නේ ඊළඟ මොහොතේ නැද්ද? කකුලක් කැඩෙන්නේ මේ දැන් හොඳට තිබිලා ඊළඟ මොහොතේ නැද්ද? දරුවෙක් මැරෙන්නේ මේ දැන් ඉඳලා ඊළඟ මොහොතේ නැද්ද? හැම දෙයක්ම හැමද නැද්ද? ඒක තව අවුරුදු පහකින් කියන්නකෝ. තව අවුරුදු පහකින් අපේ අම්මා මැරෙනවා. මැරෙන්න මොහොතකට ඉස්සෙල්ලා ජීවත් වෙනවා. අන්න ඊළඟ මොහොතේ මැරෙනවා. එහෙනම් ඒ වෙනකොට මට බලාපොරොත්තු වෙන්න නම් ඊළඟ මොහොතේ අම්මාව මැරෙනවා කියලා බලාපොරොත්තු වෙන්නේ නැත්නම් මට දුක් ඇති වෙන්නේ නැහැ. හැබැයි තව විනාඩි 5ක් හරි ඉන්නවා කියලා බලාපොරොත්තුවක් තිබ්බනම් දුක් ඇති වෙනවා. අන්න ඒ බලාපොරොත්තුව ඇති නොවන විදිහට අපි අපේ හිත සකස් කරන්න ඕනේ. සකස් කරන්න ඕනේ. හරි. ආ ඒක කියනවා හිතේ නැගෙන අනිත්‍ය සංඥාව කියලා. හරි. ඇයි වෙනස් වෙන්න දෙන්නේ නැතුව මොහොතක්වත් තියාගන්න යමක් අපිට පුළුවන්කමක් ඇතේ. හැම දෙයක්ම ඊළඟ මොහොත වෙනකොට වෙනස් වෙනවා කියන සංඥාව සංඥාව අපේ හිතෙන් නැගෙන්න ඕනේ අපිට තේරෙන්න ඕනේ. ඒකට කියනවා අනිත්‍ය සංඥාව. දැන් සංඥාව සංඥාව සංඥාව කියන එක ගැන අපි තෝරගන්න ඕන පොඩ්ඩක් හරිද? මේ ලෝකයේ එක එක දේවල් අපිට අරමුණු වෙනවා. මොන බලන්න මොන මන්දරේ පවන්නත් වෙනවා. දැන් තමයි හරි. මොනවද ඔක කිව්වේ කියලා මම අහනවා. නැතිලා මීටක් තිබ්බා. සවුමක් තිබ්බා. වටේට බෝඩරයක් වගේ තිබ්බා. ඉති කියන. නේද? දැන් අහනවා ඇල කීයක් තිබ්බද? ඇල කිදන් මේක දිහා බැලුවා මොකක් මොකද? එවුන්නේ. එවුන්නේ නැද්ද? ආ දැන් මම ආයෙ වෙනවා දැන් මොකද දැන් බලාවේ මොකද? කලින් එන අරමුණු නැහැ. දැන් එන අරමුණු වෙනවා. නේද? දැන් තේරෙනකම් බලන්නේ තේරෙනකොට ඉස්සලා අන්න බලන්න අපි යම් වස්තුවක් දිහා බලනකොට ඒ වස්තුවේ තියෙන සියලු දේ අරමුණු වෙන්නේ නැහැ. හරි? සියලු ලක්ෂණ අපට අරමුණු වෙන්නේ නැහැ. එතකොට ලෝකයේ තියෙන සියලු වස්තු වල ලක්ෂණයක් තියෙනවා ඒවා වෙනස් වෙනවා. හැම වෙලේම වෙනස් වෙනවා. අන්න ඒ ලක්ෂණය අපිට ඒක කියන ලක්ෂණයක් කියලා. ගුණයක් කියලා. හරි? හැම එකම හැම මොහොතේම වෙනස් වෙනවා කියලා. අන්න ඒ ලක්ෂණය අපේ හිතට අරමුණු වෙන්නේ නැහැ. හඳුනාගන්නේ නැහැ අපේ හිත. ඒක හඳුනාගන්න විදිහට හදන්න ඕනේ. ඒකට ගුරුවරයෙක් ඕන. කවුරුහරි අරමුණු කරවන්න ඕනේ. ආම්බරමන්දන් මේ පවන්නත් යන අරමුණු කරවලා. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. නේද? දෙන්නකොටම මේ දෙකම අරමුණු වෙන්නේ ඇලක් කියලා. ඒ වගේ මේ ලෝකේ තියෙන වස්තුන් දකිනකොට අපිට මෙහෙම ඇහෙන් දකිනවා. කනෙන් ඇහෙනකොට අරමුණු වෙනවා. නාසයට අරමුණු වෙනවා. දිවට අරමුණු වෙනවා. ඒ ශරීරයට සීතු උස්නාදී අරමුණු වෙනවා. මනසට ආදරය ආදී අරමුණු වෙනවා. ඒ අරමුණු වෙන දේවල් වල ඒ වස්තු වල තියෙන එක ලක්ෂණයක් තමයි නිත්‍ය නැහැ අනිත්‍යයි නිත්‍ය නෑ අන්නේ නිත්‍ය නැති බව මට සංඥාවක් විදිහට එන්නේ නෑ සංඥාවක් විදිහට එන්නේ නෑ සංඥාවක් විදිහට එන්නේ නෑ ආවනම් හරි ආවනම් හරි ඇයි ඔන්න කෙනෙක්ගෙන් ආදරයක් හම්බ වෙනකොට අපි මුත්තාමයට පස්සනවා මේක නම් කාටවත් නැති එකක් මේක තමයි ආදරේ මේක තමයි වැඩේ මේක තමයි කියලා ඒක නම් වෙනස් වෙන්නේ නැහැ කියලා මහා උඩ කලබලින් හ්ම් ආදරයක් එනකොටම කාගෙන් හරි අරමුණක් එනවා නම් ඕක වෙනස් වෙනවා කියලා. ඕක හැඳලේ වෙනස් වෙනවා කියලා අන්න එක දිගට තියෙයි කියලා බලාපොරොත්තුවක් ඇති වෙන්නේ සංඥාව ආවොත් ඕක වෙනස් වෙන ස්වභාවයේ කියන හැම වෙලේම කියලා වෙනස් වෙන්නේ නැතුව තියෙයි කියලා බලාපොරොත්තුවක් එන්නේ නැහැ. බලාපොරොත්තුවක් ආවෙ නැත්නම් බලාපොරොත්තු කැරෙන්නේ නැහැ. බලාපොරොත්තු කැරෙන්නේ නැත්නම් දුක කැරෙන්නේ නැහැ. ආ නිදහස් වෙන ක්‍රමයක් වෙනස් තියෙනවා. අපිට ඉවක් වගේ දැනෙන්න ඕන නිදහස් වෙන ක්‍රමයක් වෙනස් තියෙනවා. දරුවෝ ගැන එහෙම අදහසක් තියෙන අම්මලා කොහොමද? අම්මලාගේ වැඩේ මොකද පුතු ගැන? නෑ එයා වෙනස් වෙන්නේ නෑ. ඔහොම නෙවෙයි කොහොම කරත් එයා වෙනස් වෙන්නේ නෑ. එයා පොඩි කාලේ ඉඳන් වෙනස් වුණා. එයාට කුංචි කාලේ ඉඳලා පාසල් යනකොටම වෙනස් වෙනවද නැද්ද? සංගීතයේ හින්දා වෙනස් වෙනවද නැද්ද? ක්‍රිකට් හින්දා වෙනස් වෙනවද නැද්ද? කියන දේ අහන්න පිළිදෙන්නේ නැද්ද? යාළුවෝ හින්දා වෙනස් වෙනවද නැද්ද? හැම දෙයක් හින්දාම එයාගේ හිත අම්මගේ ආදරය අදින් වෙනස් වුණා. හැබැයි අන්තිමට තමයි ලේලි ආවේ. අන්තිමට දැන් ඔක්කොම දඬුවම් කාලේ. ඒක. අයියා ක්‍රිකට් බැට් එකකින් දඬුවම් කරන්නේ නැහැ. නේද? ඒකම පරිගන්න පුළුවන් එකගෙන පුතාගේ වෙනස් වෙන ඉඳ කවුද? මේ ඉතින් දෙනවා ඉතින් පාරේ. මෙයා තමයි ඔක්කොම කරේ. මෙයාවත් පස්සේ තමයි ඔක්කොම නෑ ඉතිස්සලම තමයි. නේද? ඔන්නෝක තමයි වැඩි. අර කියන්නේ කලන්න පුළුවන් තැන දෙලෙන්නේ. නේද? ඒ වගේ තමයි. ඒ ඒ වගේම තමයි අනිත් පැත්තත්. ආදරය කරන කාලේ වැරදි කරලා ඉඳගෙන නේද? තමන්ගේ විවාහ වෙන බලාපොරොත්තු වෙන කෙනෙක් හොඳට හිටියා. ඒ කාලෙත් ඕන තරම් වෙනස් වීම තිබුණා. නේද? හ්ම් ආදරය කරන මහත්ය කියලා ගන්නකොට එයාගේ වෙනස්කම් තිබ්බ සමහර දවසට වෙනස් සමහර දවසට එක විදිහ සමහර දවසට එක විදිහ ඕවා රණ්ඩුවල්ලා හිටියේ. දැන් විවාහ කරලා ගෙදර ආවා. දැන් මේ යා හිතන්නේ මොකද? නෑන්දාම තමයි ඔකෝ. කියලා නේද? අම්මව අල්ල ගන්නවා. ඉතින් අල්ලගෙන ඔන්න ඔන්න ඔය වගේ තමයි මේ ඔක්කොම හේතුව මොකද්ද? වෙනස් වෙන බව දන්නේ නැහැ. මගේ මේ ඊපෙරේද ප්‍රශ්නයක් අහලා තිබුණා. මෑන් ධම්මා වේදී ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳන්නේ කෙරේද? ඒක සම්පූර්ණයෙන් විසඳන්නේ. මම කියලා ඇරියා අනිත්‍ය සංඥාව ඇති කරගන්න. ඕනම ප්‍රශ්නයක් විසඳන්නේ අන්න එහෙම. හ්ම්. ඉතින් මොකද මේ වෙනස් වෙනවා කියන සංඥාව අපේ ළඟ නැතිවයි මේක. එහෙනම් ඒක ඇති කරගන්න ඕනේ. දැන් තේරෙනවද? බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. අනිත්‍යයි කියන සංඥාව අපි ළඟ තියෙනවා. ඒක එන්න ඕනේ. ඒක එන්න ඕනේ. හරි. එතකොට අපිට මේ ලෝකයේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මොනවාද රූප කියන්නේ හැට පේන රූප. ශබ්ද කියන්නේ කන දැනෙන ශබ්ද. ගන්ධ කියන්නේ නාසයෙන් දැනෙන ගඳ සෝදාදී. රස කියන්නේ දිවට දැනෙන රසයන්. පහස කියන්නේ ශරීරයට දැනෙන සීත, උෂ්ණ ආදී එක එක එක එක සැප වේදනා, දුක් වේදනා ආදී. ඊළඟට ඒ එකකටවත් දැනෙන්නේ තව දේවල් වගේ තියෙනවා. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ආදරය ආදී දේවල් මේ හැරදැයෙන්නේ නැහැ, කන දැනෙන්නේ නැහැ, නාන දැනෙන්නේ නැහැ, දිව දැනෙන්නේ නැහැ, ශරීරය දැනෙන්නේ නැහැ, ඒක දැනෙන්නේ මනසට. තේරෙනවද? අන්න ඒ දේවල් අපි විඳිනවා. ඒවා විඳින හැම නිමේෂයකම එක එක දේවල් හඳුනා ගන්නවා. ආනේ හඳුනා ගන්න දේවල් හැම එකකම අනිත්‍ය ලක්ෂණය තියෙනවා. ආනේ අනිත්‍ය ලක්ෂණය අපේ මනසට ගෝචර වෙන්න ඕනේ. අපේ මනසට අරමුණු වෙන්න ඕනේ. අරමුණු වෙන විදිහට අපි අපේ මනස සකස් කරගත්තාම කියනවා අනිත්‍ය සංඥාව ඇති කරගත්තා කියලා. ඔන්න ඕක නැති හින්දා තමයි ප්‍රශ්නේ එන්නේ නේද? ඕක නේද හරියට නිකන් අර කියන්නේ නේ. ශරීරයේ ඉන්ද්‍රියකින් ඉන්සියුලින් ස්‍රාවණය වෙන්නේ නැති හින්දා සීනි වැඩි වෙනවා කියලා. නේද? මොකක් හරි නැති වුණොත් අනිත් එක නැහැ. එහෙනම් අනිත්‍ය සංඥාව නැති හින්දා දුක් ඇති වෙනවා බලාපොරොත්තු ඇති වෙනවා. අනිත්‍ය සංඥාව තියුණා නම් බලාපොරොත්තු ඇති වෙන්නේ එහෙනම් දැන් බලන්න ඕනේ අනිත්‍ය සංඥාව මගේ ළඟ ඇති වෙන්නේ නැහැ ඇති වෙන්නේ නැහැ ඇති වෙන්නේ නැහැ නෙවෙයි ඇති වෙන්න නැහැ ඇති වෙන්න නැහැ මොකද ඒක තමයි දැන් ඔයාලම අපේ හිත ගැන පොඩ්ඩක් ඔන්න වෛද්‍යවරයෙක් කියනවා වෛද්‍යවරයා ලෙඩෙකුට හිත කියන තමන් ළඟ දැන් ලෙඩෙක් වෙනවා වෛද්‍යවරයා ළඟ දැන් වෛද්‍යවරයා අරගෙන ඉස්සරහම ඔක්කොම. අහලා වේදනාව කියලා බලනවා. රුධිර පීඩනයක් පරීක්ෂා කරනවා. ඒකේ පූර්ව පරීක්ෂණ ටික කරනකොට මේ වෛද්‍යවරයාට සංඥාවක් එනවා. මේ නම් අහවල් දෙලේ තමයි කියලා. මේ ඒකනේ තව සංඥාවක් වෙනවා. මේ ලෙඩේට බෙහෙත් මේවා තමයි කියලා තව සංඥාවක් එනවා. නේද? එයා මෙන්න එනවනේ සංඥාවක් එනවා. ඒ එයා දෙදේ හඳුනා ගන්නවා කියන්නේ දෙදේ හඳුනා ගන්නවා. නේ? දැන් වෛද්‍යවරයෙක් නොවන අපි කොහොමද හබලා ඉන්නවා? අන්න අරයා කරේ මොකද විස්තර ටික ඇහුවා. වේදනාව ටික බැලුවා. ප්‍රෙෂර් මීටරේ දාලා බැලුවා. මාත් මොකද කරන්නේ දෙදේ කියනෝගෙන හරි. විස්තර ටික අහනවා. කනේ දාගෙන වේදනාව තිස්සේ බලලා ගන්නවා. හරි. ප්‍රෙෂර් මීටරේ දාලා බලන්න. මට මොකද වෙන්නේ? මට මොකද වෙන්නේ? එන්නේ නැහැ. මොකද වෙන්නේ නැත්තේ? ලෙඩේ පිළිබඳ සංඥාව එන්නේ නැද්ද? එන්න නැද්ද? එන්න නැහැ. ඇයි නැත්තේ? ඇයි නැත්තේ? වෛද්‍ය විද්‍යාව හදාරලා නැහැ. හදාරලා නැහැ. වෛද්‍ය විද්‍යාව හදාරනවා කියලා එයා මොකද දන්නේ කරේ කියලා. කැම්පස් ගිහිල්ලා වෛද්‍ය ශිෂ්‍යයා මොකද කරේ? ඉගෙන ගත්තා. දැන් ඉගෙන ගන්න විදිහ බලමු කොහොමද ඉගෙන ගත්තේ කියලා. පළවෙනියෙන්ම ගුරුවරයෙක්ගේ අහගත්තා. ගුරුවරු දේශනා කළා. එයා ඒවා අහගත්තා. අහගෙන ආ ලියාගත්තා. එයාගෙන ආ නේද කාමරේට වෙලා මොකද කරේ? බේසම් වල වතුර බේසම් වල කකුල් දාගෙන පාඩම් කරා. දැන් අහුවෙන්නයි යන්නේ කට්ටිය හොඳ අහුවෙන්නේ මොකක්ද කරේ ගුරුවරුන්ගෙන් අහගත්තා අහගෙන ඒවාට කොලියා ගත්තා ලියාගෙන ධාරණය කරගන්න පාඩම් කරා පාඩම් කරනකොට එවුවා අරගෙන ගිහිල්ලා අර ලැබ් වලට ගිහිල්ලා මිනි කැපුවා ගේම් ගෝ කැපුවා කැරපොත්තු කැපුවා මොකද ඒ කරන්නේ අර ගන්න දැනගත් ධාරණය කරගත් දේවල් නේද? ඔව්. ප්‍රායෝගිකව යොද යොද යොද යොද බැලුවා නේද? බැලුවා අන්න එයාගේ සංඥාව හරියට ඒක කටපාඩම් කරලා කරලා පරීක්ෂණය කරලා විභාගයක් කියන්නේ මොකක්ද? සංඥා පරීක්ෂණය. ඒ පරීක්ෂණයේදී ප්‍රශ්න අහනකොට අදාළ සංඥාව ඔළුවේ එන්න ඕනේ. ආ එහෙනම් දැන් තේරුණාද? එහෙනම් ලෙඩ සංඥාව ලෙඩ පිළිබඳව විස්තර අහනකොට ලෙඩේ පිළිබඳ සංඥාව එන්න වෛද්‍යවරයා මොකද කළේ? ගුරුවරයාගෙන් අහගත්තා, ධාරණය කරගත්තා, කල්පාණය කරා ප්‍රායෝගිකව නේද? නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒවා ඒවා භාවිතා කළා. හරි. එහෙනම් අනිත්‍ය සංඥාවෙන් ගත් මොකද කරන්නේ? මොකද කරන්නේ? සම්මා සම්බුදුන් වහන්සේ කලින්ම ඔකට දේශනා කළා සුතා දතා වචතා පරිසිතා මනසාන්තිකිතා විත්‍යා සුපටිතා බලන්න ශ්‍රවණය කරන්න ඕනේ ශ්‍රවණය නම් කරනවා දෙක ධාරණය කරගන්න ඕනේ හරි ඕක මැද තියෙනවා ලියා ගන්න ඕනේ කියලා සමහරව ඉන්නවා බණ අහනකොට බලන්න ඕනේ අය ආ කියනවද අහනවද අදිනේගේ එනවා මගේ බලන මොකටද පිට දියන්නේ ඉවරවදේ සුදේ ඔය පොදාරන් ඇවිල්ලා මං බලලා ගන්නවා බෑගෙන් ඔය පොතේ ඉගෙන ගන්න ඉතින් ලියා ගන්න අය හොඳයි හැබැයි ලියා ගන්න ඕන මොකටද ගිහිල්ලා ආය නැත්නම් ඒ වෙලාවට ධාරණය කර ගන්න ඕන මොකක් හරි දෙවෙනි පියවර තමයි අහන්න බණ අහගන්න දේ හොඳින් ධාරණය කර ගන්න ඕනේ ධාරණය කරගෙන ඒවා පිළිවෙලට පිළිවෙලට ක්‍රමානුකූලව නිවැරදිව තමන්ගේ මනසෙන් වචනයෙන් කියන විදිහට සකස් කර ගන්න ඕනේ. ඒකට කියනවා වචසා පරිචිතා කියලා. හරිද? කාලයෙන් උඩ තමන් කරන්නේ. ආන්නේ ගලාගෙන එන ධර්මය ඒ දැනගත්ත දේ මනසාන්තිකිතා මොකද කරන්නේ? තමන්ගේ මනසින් විමස විමසා විමස විමසා විමස විමසා විමස විමසා බලන්න මේවා බහුල වශයෙන් කරගහම තමන්ගේ දෘෂ්ටිය ඍජු වෙනවා දැක්ම වෙනස් වෙනවා අන්න දැන් මොකද වෙන්නේ හැම නිමේෂයකම තමන්ට රෝගියා ඉදිරියේ රෝග ලක්ෂණය නැත්නම් රෝගය පිළිබඳ සංඥාව වෛද්‍යවරයාට එනවා වාගේ තමන්ට අනිත්‍ය සංඥාව එන්න පටන් ගන්නවා ඒක පටන් ගන්නවා. මොකද කියන්නේ? ඔය විදිහට කරොත් ඔය කියන දේ වෙනවමද නැද්ද? වෙනවමද නැද්ද? මම කියව හින්දා කියන්නේ. ධර්මනේ කිව්වේ. ආයෙනාට එහෙම බැරි. ඒ වුණාට මොකක්ද කිව්ව හින්දා නෙවෙයි කියන්නේ අපිට තේරෙනවා අපේ හිතේ ස්වභාවය. එහෙනම් ඕක කරොත් ඒක වෙනවමයි. ඒක තමයි තමන් තුළින් තේරුම් ගන්නවා මේක කරොත් මේක වෙනවා අනිත්‍ය සංඥාව ආවොත් බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ කියන එක මම කිව්වෙද කියන්නේ නෑ නේද ඒක කියනවාමයි බලාපොරොත්තු ඇති වෙන්නේ නැත්නම් බලාපොරොත්තු කරෙන්නේ නෑ බලාපොරොත්තු කරෙන්නේ නැත්නම් දුක කරෙන්නේ නෑ ඕන විරුද්ධව තර්ක කරන්න පුළුවන්ද නෑ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කාර්යයට අහු වෙන්නේ මේක කරොත් මේක වෙනවා කියලා තාම පැහැදිලි. එහෙනම් දැන් අපි බලන්න ඕනේ කොහොමද මේ අනිත් සංඥාව සඳහා කටයුතු කරන්නේ කියලා බලන්න. පහසිද? නෑ. හොඳයි. දැන් එහෙනම් බලමු මොකද කරන්නේ කියලා. හොඳයි. හොඳයි. දැන් මේ ලෝකයේ තියෙන සියලු ලොකුම දේ. මට හම්බෙච්ච ඒවා වගේක් තියෙනවා, හම්බෙච්ච නැති ඒවා වගේක් තියෙනවා. නේද? මට හම්බෙච්ච ඒවා වගේක් තියෙනවා, මට හම්බෙච්ච නැති ඒවා වගේක් තියෙනවා. ඒතර නේද මේ ලෝකේ තියෙන්නේ? මට දැනට ලැබිච්ච ඒවා වගේක් තියෙනවා, නොලැබිච්ච ඒවා වගේක් තියෙනවා. ඔච්චර තියෙන්නේ. ඒ සියලු දේ නැතිවද නැහැ. ඒ සියලු දේ නැති වෙනවද මට හම්බුණා නැතත් හම්බෙච්ච දේ ලැබිලා තියෙන දේ නොලැබිලා තියෙන දේ ඔක්කොම මේ ලෝකේ එන මේ ලෝකේ ඔක්කොම ඔක්කොම සියල්ල සියල්ල හරි මේ ලෝකේ සියලුම දේ සියලුම දේ ඇති වෙනවා මේ ලෝකේ යමක් වෙනස් වෙනවා නැතිවෙනවා. එහෙනම් සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. මොනවද මේ සියල්ල කිව්වේ? සම්බසාර මනාව කියන්නේ. ඒකට කියන්නේ මනසේ තිබ්බ සම්බසාර මනාව කරයි. ඔක්කොම කරයි. ආයෙම ඉතුරු වෙච්ච දෙයක් නෑ. අන්න එහෙම ඔක්කොම හැමදේම ඔක්කොම කියන අදහස. හරිද? ඔක්කොම කියන අදහසින් හැමදේම කියන අදහසින් සියල්ල කියන මේ ලෝකේ මට ලැබෙන දේවල් කිව්වොත් මොනවද කියන්නකෝ නේද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්තරේ හටගත්ත නොයේ කුසූපි කොටක් තියෙනවා. නේද? මේ මානස ශරීරය හැමදාම දුණු මානස ශරීරය ඒවා. ඊළඟට සබ්බ වේදනා දුක් වේදනා අදුක් අසුඛ වේදනා කියලා මේ හටගන්න වේදනාව ගැන අපි සාකච්ඡා කරන හිතරේ. ඊළඟට සංඥා ඊළඟට සංකාර මේ දැනීම කියන විඥාන. ඔය ටික ඇරෙන්න වෙන මොකුත් නැහැ. ඉතින් ඒ ටික අපි ඊට පස්සේ සාකච්ඡා කරමු. ඊට කලින් අම්මාය, තාත්තාය, සහෝදරයාය, ඥාතියාය, ගෙදරය, ඉඩමය, ඇඳුමය, ගහය, කොළය, මලය, වාහනය, ශරීරය, තමන්ගේ ශරීරය, අනුන්ගේ ශරීරය, ආදරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය මේ වගේ මේ මගේ වටේ ඉඳගෙන මැස්සවහනවා වගේ තියෙන දේවල් වගේ තියෙනවා නේද මේ හිතේ ඇති වෙන. නේද? හිතේ උඩට එන ඒවා වගේ තියෙනවා නේද ප්‍රකාශ. අන්න ඒ සියල්ල සියලුම දේ ලැබිච්ච හෝ නොලැබිච්ච සියලුම දේ කියන අදහස. සියලු දේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා මෙනෙහි කරන්න පටන් ගන්නවා. හරි? මෙනෙහි කරන්න පටන් ගන්නවා. එහෙනම් මොකද? වචන මාරු කරගන්නත් එපා. අදහස හොඳට තියාගන්න ඕනේ. සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. සියල්ල කියනකොට අදහස් කියනවා හම්බෙච්ච දේ හම්බෙද මට සමහර දේවල් හම්බෙලා මට ඉඩම් හම්බෙලා සමහර අය දරුවෝ හම්බෙලා සමහර අය හොඳ දරුවෝ හම්බෙලා සමහර අයට හොඳ දේවල් හම්බෙලා සමහර අයට මට හම්බෙලා නැහැ. ඉතින් මේ වගේ හොඳ ඒවා සමහර ඒවා හම්බෙලා සමහර ඒවා නරක ඒවා හම්බෙලා ඉතින් මොනවද හම්බෙලා තියෙන්නේ හම්බෙලා තියෙන සියලු දේ වෙනස් වෙනවා නැති වෙනවා. හොඳ නැද්ද? ආන්ගේ සංඥාව හිතේ නැగిලා එන්න අපි මොකද කරන්නේ? සියල්ල කියන අදහස තියාගෙන ඇති වෙනවා වෙනස් වෙනවා සියල්ල ඇතුළත දැන් මගේ දරුවා පහළ වුණා ඇති වුණා. ඇති වුණා බඩේ පිළිසිඳ ගත්තා කියලා දැනගත්ත දවසේ ඉඳන් දවසින් දවස දවසින් දවස වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට මව් ගර්භයෙන් උත්පත්ති ලැබුවා. දැක්ක පළවෙනි දවසේ වගේ නෙමෙයි දෙවෙනි දවසේ. දෙවෙනි දවසේ වගේ නෙමෙයි තුන්වෙනි දවසේ. එයාගේ සිතුවිලිත් එහෙමයි. අද වෙනකම් වෙනස් වෙනවද නැද්ද? අපේ යෝ අර පොඩි කාලේ ඇගේ දැවි දැවි හිතේ මොකක්ද දැන් වෙනම එකනේ. නේද? වෙනම වෙනම එහෙනම් මේ ප්‍රඥාක්ති හැදුනේ අපිට මේක ගන්නෙ නැති හින්දා මේ වෙනස් වීම දිගේ අපේ හිත දුවලා එක පුද්ගලයෙක් පහත් ඇත. මම හැදිලා තියෙන්නේ අපි හරියට සාකච්ඡා කරලා කරුවොත් මම මගේ කියලා හැදෙන්න දෙයක් නැහැ. ඒක අනුගත එකක්. හිතේ ඇතිවෙච්ච සංකල්පය විතරමයි. අය එහෙම කිසිම මේ ලෝකේ තියෙන නාම රූප පරම්පරාවේ කිසිම දෙයක් මම මගේ කියලා හදාගන්න බෑ. ඒක ගොඩ නැගිලා තියෙන්නේ. ගොඩ නැගිච්ච සංකල්පයක්. හරිද? ඒ කියන්නේ මේකේ කොහෙවත් කියලා අනේ නිත්‍යව කියනවා මේවා උත්තර හොඳද සුවද සුන්දරද මధుරද ප්‍රියද මටම හම්බෙච්ච දේ මේක නම් වෙනස් වෙන්නේ නැහැ කියලා ළඟින්ද තැනක් අපේ හිතට නැහැ මේ ලෝකේ. ඒක තේරුම් නොගත්ත අපි හරි මේ පහදාගෙන තියෙන හැදිලා තියෙන සංකල්පයක් වශයෙන් හැදිලා තියෙන අපි සුට්ටකින් මම හොයාගෙන යන්නකො බලන්න. නේද? ඔය ඉස්සරහට ඕනේ නැහැ. දැන් එහෙනම් අපි අනිත්‍ය සංඥාවේ පළවෙනි පියවරට යනවා. හරි? අපි කරන්න පටන් ගන්න භාවනාවේ පළවෙනි පියවරට යනවා. කවුරු සිතන්නේ මම භාවනා කළා මට දුන්නේ නැහැ. ඒකද මේ භාවනා කරන ක්‍රමය නෙවෙයි. හරි. ඒක මේ මහා පිරිසක් ඉදිරියේ කවුරුහරි කියනකොට කියව කියන එක හා හැපි හැපි එහෙම කරන්න බෑ. කොහොමද භාවනා කරන්නේ? රුක්ක මූලය, අරඤ්‍ය, ශුන්‍යාකාරය. ඒ කියන්නේ නිදහස් කරන්න. නිදහස් කරන්න හොයාගෙන නිදහසේ පැත්තකට වෙලා අර పూర్ව කෘත්‍යයක් විදිහට බුද්ධ වන්දනා කරලා ශරීරයේ පිරිසිදු කරගෙන අර පිරිසිදු තැන සකස් කරගෙන ඒ ඔක්කොම කරගෙන මොකද කරන්නේ නිදහසේ වාඩි වෙනවා. දැන් නමුත් අපි පුරුදු කරලා ඉඳලා ගුරුවරයා නේද අර කාමරේට ගිහිල්ලා වෛද්‍ය ශිෂ්‍යයාට පාඩම් කරන්න නිදහසේ ගේන්න ඉස්සෙල්ලා කියලා දෙනවා නේද කියලා දෙනකොට ඔක්කොම කිටි කිටි ඉඳගෙන ඉන්නේ. ඒ වගේ දැනන්නේ මොකද්ද? මේ දේශනාව ලෙක්චර් එකනේ. පාඩම් කරන්නේ පස්සේ නමුත් කියලා දෙන වෙලාවේ නේද පොඩ්ඩක් අපි කොහොමද කරන්නේ කියලා හැඩලෙන එක නවත්ත ගන්න දැන් මේ වෙලාව කියන කූටි උත්සාහයක් කරමු මොකක්ද දැන් කරන්නේ හොඳට දැන් පූර්ව පුත්‍යයන් ඔක්කොම කියලා කියන්නේ බුද්ධ වන්දනාව කරා එද මහා සංඝරත්නය වැඩ ඉන්නවා ඒක ඔක්කොම පරිසරය හොඳයි මේක විහාරස්ථානයක් හැමදේම මතක් වුණා ඔක්කොම හොඳයි දැන් එහෙනම් අපි උපකාරී විද්‍යාවේ විනාඩි 5ක් විතර 10ක් විතර ඉන්න ඉරියව්වෙම ඉඳගෙන උරුකය ප්‍රශ්නිතෝ තියාගන්න කමක් නැහැ පුටුවල ඉඳන් ඉන්න කොහොම වෙයිද හැබැයි වෙනතර ගෙදර තියෙම නෙවෙයි මම කියලා දෙන්නම් කරන්න මේ විදිහ දැනට කොහොම ඉඳගෙන මගේ ලෝකයට ලැබිච්ච සියලු දේ මට ලැබිලා තියෙන සියලු දේ කියලා අදහස් විදියට තියාගෙන මට ලැබිලා තියෙන සියලු දේ මට ලැබිලා තියෙන සියලු දේ මට නොලැබිලා තියෙන සියලු දේ ලැබිලා තියෙන ලැබිලා තියෙන ඔක්කොම ලැබිලා තියෙන ඔක්කොම. මට ලැබිලා නැති ඔක්කොම මේ ලෝකේ තියෙනවා. ලැබිලා තියෙන ඔක්කොම ලැබිලා නැති ඔක්කොම කියලා අදහස මතක් කරගෙන හැමදේ සියල්ල සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා සියල්ල සියල්ල සබ්බං අනිත්‍යං සියල්ල ඇති වෙනවා නැස් වෙනවා නැති වෙනවා ලැබිලා තියෙන දේ නොලැබිලා තියෙන දේ මේ ලෝකයේ තියෙන සියලු දේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඔය විදිහට නිකන් The talk was broken into two parts for the convenience of listening. You listen to the part one of the talk. Click the next track to listen to the remainder of this talk.